බුද්ධිනී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් ස්වාමීන් වහන්සේ දැන් මට ගැටලුවක් තියෙනවා දැන් ජීවිත කාලය තුලදී අපි එක එක චේතනා නිසා එක එක කර්ම ඇති කර ගන්නවා හොඳේ වෙනවා කියලා. එතකොට මේවා මේ එකට දැන් මං කියලා ඇත්තට මෙතන වස්තුවක් නැත්තම් දෙයක් පද්ධතියක් නැති නිසා මේව එකට බැඳිලා තියෙන්නේ කොහොමද ඒ එකම සත්වයට බලපෑම කරන්න අනිත් එක දැන් මෙතන රූපයක් තියෙනවා කියලා හිතන්න පුළුවන් හැබැයි අපි මැරුණම ඊළඟ ජීවිතයට ඒ එකතු කරපු කර්ම ඒක බලපෑම් වෙනවනේ ඒක එකට බැඳිලා තියෙන්නේ කොහොමද ස්වාමීනි? බැඳී පවතින සම්පූර්ණම මේ භවාංග චිත්ත පරම්පරාවත් එක්ක. ඒකනේ මනෝද්වාරයේ මූල චිත්තේ හැටියට හඳුන්වන්නේ ඒකනේ. එතකොට දැන් යම්කිසි කර්ම වේගයක් මත මේ භවයේ චිත්ත පරම්පරාව ප්‍රතිසන්දී වශයෙන් හටගත්තා. ප්‍රතිසන්දසිත නිරුද්ධ වෙනකොට භවාංග චිත්ත පරම්පරාවක් ක්‍රියාව. ඊට පස්සේ චුතිසිතේ මේ මේ කොටස අවසානයි. මේ කොටස අවසාන වල චුතිසිත ඇති වෙනකොටම නැවත කර්ම වේගයකින් යලි ප්‍රතිසන්දිසිතක් ඇති වෙනවා. එතකොට අපි ඒකට ප්‍රතිසන්දිසිත කියලා කියන්නේ අභිනව භවයක අභිනව කර්ම වේගයකින් හටගන්න නිසා ඒකට ප්‍රතිසන්දිසිත කියලා කියනවා හැරෙන්නට නැත්නම් අර භවාංග චිත්ත පරම්පරාවේ තවත් එකක් හැබැයි ඒ එක කර්ම වේග වශයෙන් සහ ස්වરૂප වශයෙන් වෙනස් වෙනවා අර කර්ම ශක්තිය වෙනස් වීම නිසා අපි උදාහරණයක් හැටියට පෙර දිනකත් කිව්වා අපි හිතමු එකම දන්වැලක කුරු අමුණලා තියෙනවා. එක කොටසක් රත්තරණින් හදලා තියෙනවා. තව කොටසක් ඒ දන්වැලේම රිදියෙන් හදලා තියෙනවා. තවත් කොටසක් යකඩෙන් හදලා තියෙනවා. තව කොටසක් ලී වලින් හදලා තියෙනවා. දැන් මේ එකම දන්වැලක් එතකොට මෙතනට තට්ටු කළොත් අර ඒක රත්තරන් වලින් හදලා තිබුණා, රිදී වලින් හදලා තිබුණත්, යකඩ වලින් හදලා තිබුණා, ලී වලින් හදලා තිබුණා මේ කෙලවරට ඇති කරන කම්පණය එහා කෙලවරට දැනෙනවා. හැබැයි ඒ දැනෙන්නේ ඇයි මේ එකකට එකක් යම්කිසි සම්බන්ධයක් තියෙන නිසා. සම්බන්ධයක් තිබුණාට යම් වෙනසකුත් ඒවැ තියෙනවා. සමහර කොටස රත්තරන්, සමහර කොටස රිදී, සමහර කොටස යකඩ, සමහර කොටස ලී ඒ විදිහට. එතන අන්නේ වගේ තමයි මේ එකම දන්වැලක් වගේ එකිනෙකට එකක් නැති වුනහම ඊළඟ එක ඇති වෙන්නේ. නමුත් මේවා අතර යම්කිසි අන්‍යෝන්‍ය සබඳතාවයක්. ඒක ඒකට තමයි චිත්ත නියාමය කියලා කියන්නේ. ඒතර ඒ අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. හැබැයි කාණ්ඩ කාණ්ඩවල වෙනස්කමකුත් තියෙනවා. මනුලෝ ඉපදුනහම ඒ තනත්තාගේ භවංග චිත්ත පරම්පරාව වෙනස්. තිරිසන් ලෝකයේ උපදුනහම අකුසල කර්ම වේගයෙන් හටගන්නා ප්‍රතිසන්දියක් සහ භවංග චිත්ත පරම්පරාවක් තමයි තියෙන්නේ. ඒතර ඒක වෙනස්. ඒක වෙනස් වුණාට මේ එකම භවාංග චිත්ත පරම්පරාවක සම්බන්ධය ඇතුවයි මේ ඉදිරි ඉදිරි ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මක වෙන නිසා අර රත්තරණින් හැදුවත්, රිදියෙන් හැදුවත්, පිත්තලෙන් හැදුවත්, ලී වලින් හැදුවත්, යකඩෙන් හැදුවත් මේ පැත්තෙන් තට්ටු කළාම අනිත් පැත්තට ඒ කම්පණය දැනෙනා වගේ මේ අතරතුර මනුෂ්‍යාත්ම, තිරිසං ආත්ම, දිව්‍ය ආත්ම, බ්‍රහ්මාත්ම ආදී වශයෙන් යම්කිසි වෙනසක් ප්‍රකට වෙනවා කර්ම මත. නමුත් මේ එක ප්‍රවාහය එකම ප්‍රවාහයක් මේ ඉදිරියට චිත්ත පරම්පරාවක් යන නිසා මුලින් කල කර්මවල කම්පණය බලපෑම අර අග දක්වා ඒ කම්පණයේ ප්‍රමාණය මත බලපෑම ඇති කරනවා එහෙම දෙයක් තමයි කර්ම වේගයේ හැටියට ක්‍රියාත්මක වෙන්නේ. හරි හරි ඒක තේරුණා ඒක මම තව ඒක ගැන ගොඩක් හිතා. තව හොඳට හිතන්න ඕන මොකද එකක් කියන එක අසවල් තර තියනවා කියලා පණවන්නත් බෑ. එහෙම එකක් නෑ කියන්නත් බෑ. ඒක ක්‍රියාත්මක වෙනවා කොහෙද මේක තියෙන්නේ කොහොමද තියෙන්නේ කියන එක තාම තේරුම් ගන්න පහසු නෑ. ඉතින් ඒ නිසා තමයි මේ කර්මය පිළිබඳ කතාව සම්මා සම්බුදු කෙනෙකුට පමණයි ਸਰව සම්පූර්ණයෙන් විෂය වෙන්නේ. සරියුත් මහරහතන් වහන්සේ වැනි මහා ප්‍රඥ මහ ශ්‍රාවකයෙකුටවත් කර්මය පිළිබඳ සමස්තය විෂය වෙන්නේ නැහැ. ඒක කෙනාගේ ප්‍රඥාවේ ප්‍රමාණය. මොකද ඒ තරම් සූක්ෂමයි. තොර අවශේෂ ධර්ම අපට මෙහෙමයි මෙහෙමයි තියෙන්නේ කියලා හඳුන්වන්න පුළුවන්, පෙන්වන්න පුළුවන් කර්මය කියන එක එහෙම පෙන්වන්න බෑ සිත නිරුද්ධ වුණාට පස්සේ අර කර්ම ය කොහොමද ක්‍රියාත්මක. ඉතින් මේවා ඉගෙන ගන්න තමයි අපි අර සූවිසි ප්‍රත්‍ය ඉගෙනන්නේ. කර්ම ප්‍රත්‍ය, විපාක ප්‍රත්‍ය, ඒ ප්‍රත්‍ය කියලා කියන්නේ ඒවා අනිත් ඒවාට බලපෑම් ඇති කරන විදිය. ඒ එක්තරා එක්තරා විදිහක් ඒක. එක්තරා නාම රූප ධර්මයන් ඕනෝන්ට බලපාන එක්තරා ක්‍රමයක් තමයි විශේෂයෙන්ම නාම ධර්ම. අනිත් ඒවාට බලපෑම් ඇති කරන ක්‍රමයක් තමයි මේ කර්ම ප්‍රත්‍ය, විපාක ප්‍රත්‍ය කියන්නේ. ඉතින් ඒක මේ දැන් අපිට තේරෙන්නේ නැති, පෙනෙන්නේ නැති, දකින්නේ නැති බලවේගයක් වගේ කියලා හිතුවොත් ඒක වැරදිද ස්වාමීන් වහන්සේ? එහෙම ගත්තොත් ඒක වෙන පැත්තකට පෙරලෙන්නත් බැරි කමක් නෑ. ඒ නිසා පරිස්සමින් තේරුම් ගන්නට ඕන එක්තරා ශක්තිය විශේෂයක් තමයි. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ සිත හා සමගම බැඳී. මේ භවයෙන් අපි නිරුද්ධ වෙනකොට මේ චිත්ත පරම්පරාව නිරුද්ධයි. හැබැයි ඒ තිබුණු ශක්තිය එතනින් එහාට චුතිසිත ඇති වෙනකොටම තව භවංග සිතක් ඇති වෙලා තව ප්‍රතිසන්ද සිතක් ඇති වෙලා ක්‍රියාත්මක අර ඒ චිත්ත පරම්පරාවත් එක්ක බැඳී පවතිනවා මේ ගොඩ නැගුණු ශක්තිය. එතකොට ඒ ඒ චිත්ත ඇති කරන්නේ මේ මේ තියෙන පරම්පරාවේ බලයෙන් නේ ඒ ක්‍රියාත්මක වෙන චිත්ත පරම්පරාවක් බැඳලා තමයි ක්‍රියාත්මක. හැබැයි ඒ නිසා තමයි අපට හැම කර්මයක්ම අනිවාර්යෙන් විපාක දිය යුතුයි කියලා නියමයක් නැත්තේ. මොකද ඒ අවස්ථාවේ සාධක මතුනොත් දැන් දැන් ඔය ඥාන ගැන කියනකොට මේ ජීව විද්‍යාවේ පැහැදිලි කරන්නේ පියාගේ ඥාන දරුවාට බලපානවා. හැබැයි හැම වර්ගයේ එකම ඥාන දරුවා තුල සක්‍රිය විය යුතුයි කියලා නියමයක් නැහැ. සමහර කොටස සක්‍රිය වෙනවා සමහර ඒවා නිලීනව පවතිනවා. ඒවා සමහරට මුණුබුරගේ ශරීරය තුල වෙන්න පුළුවන් ඒවා සක්‍රිය වෙනවා. ඒ මොකද ඒ ඥාන ඒ පරපුරෙන් පරපුරට යනවා ගියා වුණාට හැම එකක්ම හැම තැනදීම මතුවෙන්නේ නැහැ. ඒකට අදාළ අවශේෂ ප්‍රත්‍ය එකතු වුණොත් තමයි ඒක සක්‍රිය වෙන්නේ. අන්න ඒ වගේ තමයි. අර මේ සිත දැන් තාත්තා මැරෙනකොට පුතාට ඒ ශක්තිය යම් ප්‍රමාණයකට ඥාන වශයෙන් ගිහිල්ලා. ඒ පුතා මැරෙනකොට එයාගේ පුතාට ඒක ගිහිල්ලා. අන්න ඒ වගේ එක සිතක් නිරුද්ධ වෙනකොට භවංග සිතක් නිරුද්ධ වෙනකොට ඊළඟ භවංග සිතට අර මූලික ශක්තිය යම් ප්‍රමාණයකට බද්ධ වෙන ගතියක් තියෙනවා. එතකොට නමුත් එතන මේක පළදරනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක ඒක පළදරන්න අවශ්‍ය අවශේෂ සාධක එතන ගොනු වෙනවද නැද්ද කියන කාරණේ. ඔව් තේරෙනවා ස්වාමීන් වහන්සේගේ දර්ශනය.